වැඩසටහනේ ඊළඟට තියෙන්නේ අපේ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගේ උඩිරියගම ධම්මජීව ලොකු ස්වාමින් වහන්සේගේ අනුශාසනාවයි. මට තියලා තියෙන වෙලාවෙන් විනාඩි 5ක් මම කැමති ලෝචි මහත්තයාගේ කටහඬ අහන්න. ලෝචි මහත්තයාට සිංහලෙන් කතා කරන්න කිව්වහම ටිකක් කරදරයක් වගේ පේනවා මං නිසා කියනවා විනාඩි 5ක විතර අපේ පුරා වෘත්තිය මෙතනින් ඔක්කොටම වැඩිය වගේ දුලිප්ත සමානව <clears throat> දන්න කෙනෙක්. නිසා ලෝචි මහත්තයා මේ දැනට අපි කොතනද ඉන්නේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඉදිරියට මොකද්ද අපි නිර්මාණ ශිල්පියා වශයෙන් අපිට වචන සුවල්පයක් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ලෝචි මහත්මයාගෙන්. ස්වාමීන් මට යන්තම් ප්ලෑන් ටිකක් අන්න ඉන්න පුළුවන්. කතා කරන්න බෑ. <laughs> එතරම් නැති පොඩි ඉතිහාසෙ මතක් කරපු කොයිතරම් වුණ වගේ දැනකටද අපි ආවේ කියලා ලෝච මහත්තයත් හිතා ගන්න බැරි වුණා අපටත් හිතා ගන්න බැරි වුණා අපි පටන් ගන්නකොට කොතනද හිටියේ කියලා අපි සෑහෙන දුරක් ගිහිලා තියෙනවා. ඉතින් එන්නේ ගමන් විස්තරේ පොඩ්ඩක් ලෝච මහත්තයා කටහඬින් අහනවනම් හොඳයි කියලා මං හිතනවා. වෑන් එකේ විස්තරේද? දැන් අපි ගමනේ විස්තරේ ගොඩනැගිල්ල හැදීමේදී අපි අපි මරණ්ඩු කරපු හැටි, අපි මෙතෙන් ආපු හැටි පරණ කතාව. ස්වාමීන් මට මතක හැටියට ඒ ගොඩනැගිලි ඉස්සෙල්ලා පටන් ගත්තේ තිබුණු පරණ ගොඩනැගිලි අයින් කරලා අලුතෙන් කුස්ති කුස්තියම හදාගන්න. අපිට අදහසක් තිබුණේ නැහැ භාවනා මධ්‍යස්ථානයක් කියලා කරන්න මේ ගොඩනැගිල්ල. අන්නත් එහෙමයි. එහෙම ඒ වුණාට කරගෙන යනකොට ඒ අදහස ආවා කිප්ප දෙනෙක් ඉල්ලුවා. ඉතින් අපි ඒ විදිහට සැලැස්ම වෙනස් කරලා ටිකක් වෙනස් කරලා හදාගෙන ගියා බහුනා මාත්‍යස්ථානයක් කරන්න. එහෙමයි අපේ හැටියට අ මතක නැහැ අවුරුදු කීයක් ගියාද කියලා මේ වැඩේට. කොහොම හරි සංසයකාරී මහත්මයෝ කීප දෙනෙක් සහභාගී වුණා මේකට. එම් ටිකක් තියෙනවා කරගෙන යන්න ඉවර කරන්න. අපි 2006 ඇත්තටම පර්ණ තිබුණු දායක දායකවන්න තිබුණු පහසුකම් වල අඩුපාඩුකම් සලකලා සැලසුමක් හැදුවා. ඊට පස්සේ 2009 වෙනකන් ඒක ඉදිරිපත් කරගන්න විදියක් නැතුව එහෙම නැත්නම් ඒ ಗುಣ දොස් විවේචනය කරමින් ලෝජ් මත ඉදිරිපත් කරාට ඒක ක්‍රියාවත් කරන්න හම්බුන්නේ ඊට පස්සේ මම මෙල්බන් යන වෙලාවක වැඩසටහන අරගෙන ගියා මේක සටහන ලෝජ් මත ඇදපු මැප් එක එතකොට මම ටික කාලයක් හිටපු නිසා බද්දරා මේ මෙල්බන් වල මේක හොඳට සලකලා බලලා කිව්වා ස්වාමීන් වහන්සේ මේක හදලා තියෙන දායක දායකයන්ගේ නිවාසික පහසුකම් සඳහා ඔබ වහන්සේට පුළුවන් නම් දායක සභාවේ අවසර අරගෙන දෙන්න මේකේ යම් කොටසක කාන්තාවන්ට නතර වීමේ පහසුකම් ලබා දෙන්න පුළුවන් නම් අපිට මේකට අරමුදල් සෙවීම ලේසියක් වෙනවා. දැන් මේ දායකයන්ගේ වැඩ පිළිවෙලට යනවා නම් අරමුදල් සෙවීමට මට කියා ගන්න කාරණාවක් නැහැ. මොකද භද්‍ර කියන්නේ අරමුදල් මේ වගේ වැඩවලට එකතු කිරීම ඉතාම සූර කාන්තාවක්. පස්සේ මම ඇවිල්ලා ඒවකට හිටපු කාර්ක සභාවත් එක්ක සාකච්ඡා කරලා මම එතකොටම කිව්වා කොහොමවත් මේකේ රාත්‍රියට කාන්තාව නතර වෙනවා. නමුත් ඒකෙම කොටසක් මේ රුචිමන්ත සඳහන් කරපු විදිහට සලස්ම වෙනස් කරලා කරමු කියලා. ඊට පස්සේ ඒකෙදී අපිට ඇත්තටම අර්බුද ප්‍රශ්න මතුණා. මේක නේවාසිකව දිගට ඉන්නවා කිව්වහම ඒක ඒ ප්‍රශ්නයක්. ඊට පස්සේ අපිට කාර්ස භාව සරණකරත් වෙලා අපේ අරිදම ස්වාමීන් වහන්සේ කැඳවලා අරිදම ස්වාමීන් වහන්සේ ඒත්තු ගන්නවලා මේක මේ සැප පහසුකම් සහිතව හැදුවට සංඝයාට සුඛභෝගී වෙන්න හදනක් නෙවෙයි මේක කීප දෙනෙක් හිටියට ආරණ්‍ය ප්‍රතිපදාවට හානියක් වෙන්නේ නැහැ කියන අදහස මෝරන්න අවුරුද්දක් දෙකක් වගේ කල් ගත්තා ඒ කාලය ඇතුළත මේ ಗುಣ දොස් විචන වලට ප්‍රසිද්ධ කාලයක් බවට පත් වෙලා තිබුණා ඒ කාලේ අපිට ලෝචි මහතර මුණ දී ගන්නත් බැරුව හිටියා. මොකද හරියට මහන්සි වෙලා මේක ඇඳලා දුන්නට අපි අතේ මුදල් අර මුදල් තිබුණෙත් නැහැ. ඒ වගේම මේ ප්‍රතිපත්තියක් වශයෙන් මේ කරපු වෙනස කරගන්න බැරි වෙයි කියලා. ඊට පස්සේ අපි ඔක්කොම කරලා ලෝජි මහත්තයා කියපු කතාවේ මට තේරුනේ අර පරණ කොට නැගිලි තියෙද්දිම එකෙන් එක පොඩ්ඩක් කඩනවා මේක ඇල්ලක් හදනවා ආයෙ පොඩ්ඩක් කඩනවා මේක හදනවා පුදුමාකාර අපහසුයක් මොකද රිලව් ඉන්න නිසා මේ ඇඟිල්ලක් අතපුවාන තරම හිලක් තිබ්බොත් දාන දෙන්න දෙන්නේ නැහැ රිලව් ඉතින් හැම හදන හදන වෙලාවේ වහන්න ඕන එහෙම කළා තමයි අපි ඉස්සලා මේ යටකැල් හදාගත්තේ ඉතින් එතකොට මෙතන ගොඩනැගිල්ලේ මේ දැන් අපි ඉන්න හරිය ගවර බල දරාව කියන එකේ මොන විදියකින්වත් අඩු ගානේ මතකද <laughs> මතර මේකේ ෆවුන්ඩේෂන් කපා ගන්නවත් බෑ. මේක ජංක් යාඩ් එකක්. ඉතින් එහෙම කරලා වෙලා මේ මුල් ටික හදාගත්තට පස්සේ අපිට ඒත් සිද්ධ වුණා දායක දායිකාවන් සමග උඩ තට්ටුව අපේ භාවනා වැඩ පිළිවෙල සඳහා කරගෙන යන්න. ඒ කරගෙන යනකොට ඒ දෙගොල්ලගේ මේ කම්පන වේග දෙකක්. දානක පිරිස භාවනා කරන්නේ. භාවනා කරන පිරිස දානින කට්ටිය හයියෙන් කහිනවයි කියලා ආරම්භණ කියන. පිටිකොටනවයි කියලා ප්‍රශ්න. ඉතින් ඔය දෙකොල්ල රණ්ඩු සරුවල් කරන්න නැතුව යන්න බෑහෙන කාලයක් ගෙව අවුරුදු 100ම ඉගෙන ගත්තා අපි. ඒ ඉගෙන ගන්න අතරවැඳ තමයි අපි මේ එහා පැත්තේ කෑල්ල වැඩ පටන් ගත්තේ. එතකොට ලොකුලින මහත්තයා අරගෙන ගියා පොලිසියට ඉරේ දැම්මා. දැන් හේමන්ත මහත්තයා අඩස්සියේ ඉන්නේ ඔය తాවකාලිකව මේ අපි අප පිට ඉන්නේ මේ වැඩ නිසා. දෙන්නේගේ ජීවිත අපතියලා මේ මොනවාද අප පිට ගත කරලා තියෙන්නේ. ඉතින් ඒ දේ කරගෙන යනකොට වන සංරක්ෂණ මණ්ඩලෙන් ඇවිල්ලා කිව්වා මේක තරුපහේ හෝටලයක් හදන්න හදන්නේ. කිසිම අරණ්‍යයක මෙච්චර පහසුකම් ගොඩනැගිලි තියලා නැහැ කියලා ඇත්තට මේක හරි ලස්සනයි මම මේ හිත විදවන්න කියනවා නෙවෙයි අපේම දානියෝ දෙන දානේ කාලා අපිට බැල්ල යනවා මේ කොට නැගිලි ඉඳගෙන. ඉතින් ඒකෙදී අපිට හරි අපහසු තත්යකටපත් වුණා. ඒගොල්ලන් කරන්න දෙයක්වත් නැහැ. මොකද දැඩි නීතියක් ඒගොල්ලන් තියෙනවා. එතකොට අපි පැත්තෙන් කරන්න දෙයක් නැහැ. ඉන්න ඉන්න ඉන්න ඉන්න භාවනා කරන කට්ටිය වැඩි වෙනවා. ඉතින් මේ අතර වැරදි ඉතින් මේ සෑහෙන මම අතට හේමන්ත හිරේගේ අර මම එච්චර කනගාටු වෙන්නේ නැහැ. ලොකු ලිනු මහත්තයා ගැන මට හරියට මොකද එක දවසක් රෑ පොලිසිය නැත කරගෙන ඉඳලා එද්දායින් වැටිච්ච වැටිලා අද වෙනකන් ලෙඩ. ඉතින් ඒක නිසා මම දන්නවා අපි ඒ වගේ මේ අපවලක් හැපෙලා තමයි වැඩ කරගෙන ගියේ. හැබැයි මම හිතනවා අපි ඒ වැඩේ නොඋනන ලොකු ලොකු ලියන මහත්ත මේ වෙනකොට මැරිලා. ඔය රණ්ඩු වෙවි සාටුපුරේදී අපිත් එක්ක ඉන්න නිසා තාමත් අපිට මන් දන්නව කවුරු එහෙම ගියත් මගේ මගේ සාමාන්‍ය කතාව තමයි මේ සංඛ්‍යා 25ම නැතත් ලියන මහත්තයා ගෙනියනවා නිසරණ වගේ. කියනවා මේ අද සංඛ්‍යා පල්ලෙහාට ආවේ නැහැ උඩ ඉන්නවා දාන බෙදලා යන්නයි කියලා කියයි. ඒ තරමටම කරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙම කරලා කරගෙන කරගෙන යන්න තමයි දැන් අපි මෙතෙන් එනකොට අපිට තේරෙනවා ගොඩනැගිල්ල මදි ඊට පස්සේ අපි මේ පැත්ත තට්ටු හතරට දැන් යනවා. ඊට පස්සේ ආයෙ ලෝජ් මහත්තයා ළඟට ගිහිල්ලා වෙනස් කරලා ඊට පස්සේ දුලිප් අඬන්න පටන් අරගත්තා. කෙල්ලල දැන් අපි කොහොම හරි ඇවිල්ලා තට්ටු හතරේ මේ ස්ට්‍රක්චර් එක හදලා ඉවර කරලා තියෙනවා කියනකොට ඒක මගේ පැත්තෙන් බලනකොට හීනයකටත් එහා. හීනයකටත් එහා. ඉතින් මගේ කතාවේදී මං හිතායේ මෙච්චරයි කියන්න කියලා. නිසරණමණී කියලා කියන්නේ දරුවෝ හතර හිටපු හතර දෙනෙක් හිටපු පවුලක්. ඔක්කොම පිරිමි හිටිය අපට. සංඝයා කාර්ක සභාව එතනින් ගියාම කැපකාරයෝ දායකෝ ඇවිල්ලා යන කට්ටිය ඔන්න හතරින් හම්බෙච්ච පස්වෙනි කෙල්ල තමයි භාවනා මධ්‍යස්ථාන. ඒකී ලස්සනයි සල්ලි තියනවා දඟලනවා ඔක්කොම ඇදගෙන දුවනවා. ඉතින් අර කොල්ල හතර දෙනෙක් ඉන්න පවුලට කිල්ලෙක් හම්බුනාම ඒ කෙල්ලට ඉතින් අම්මලා තාත්තලා පුදුම විදියට සලකනවනේ. ඉතින් අපිට තියෙන්නේ රේන්ස් ලනු දාලා හිර කරලා අර කෙල්ල ගෙට කරගෙන ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් උනත් දුන්නොත් ඒ භාවනා කරන කණ්ඩායමට ඒ කියන්නේ රිට්‍රීට් ඕගනයිසර්ස්ලට සහ වැඩ කරන අයට මේකේ වේගය අල්ලන්න බෑ. ඉතින් එතකොට කාර්ක සභාවට වාංගු වෙලා තමයි මම මේ සමතුලිතතාවය අරගන්න උත්සාහ කරේ. ඉතින් කාර්ක සභාවට පුළුවන් තරම් අපි ගත්තේ සම්ප්‍රදාන කූල පැරණි අරණ්‍යයට හානි වෙන්නේ නැතුව තිබුණු පද්ධතිය දෙදරන් නැති වෙන විදිහට මේක යන්න ඕනේ. ඉතින් ඒක නිසා නිතර සභාපති ළමාරු කරන එක හෝ එහෙම නැත්නම් ගොඩාක් මේ විප්ලවවාදී අදහස් තියෙන කෙනෙක් නිසරණවනේ බලන්න බෑ. නිසරණවනේ තියෙන ඉතාමත්ම සම්ප්‍රදාන කූල එක යන්න ඕනේ. ඒ අනාතර වැද මෙතන තමයි තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන ශක්තිය අලුත් නව අදහස් ඔක්කොම තියෙන මෙතන. ඉතින් මේ දෙකේදී රංජිත් මහත්තයා කතාවේදී මතක් කරා රිට්‍රීට් ඕගනයිසර්ස්ලායි කාර්ක සභාවයි අතර ඩයලොග් එක එහෙම නැත්නම් සම්බන්ධතාවය බොහොම දුර්වලයි දැන්ට. ඒකෙන් දුර්වල වෙලා තියෙන්නේ ඒ කට්ටිය අතර මතවාදී වෙනසක් ඇති නිසා නෙවෙයි. මේ දෙකෝල් අතර ඒ සංවාදයේ දියුණු වෙච්ච ගමන් නිසරණමනේ ඇතුලේ පැවතිය යුතු ඒ සම්ප්‍රදානුකූල ගතියත් මෙතනදී මේ අලුතෙන් අපි ප්‍රතිපත්ති වශයෙන් පිළිගරගත්ත කාන්තාවන්ට ඉඩ දෙන දෙකත් අතර අපිට භාවනා යෝගාවචරින්ග ඔලුවට මේවා දාන්න බෑ. හැබැයි මම දන්න හොඳටම යෝගාවචරයන් වෙනුවෙන් රිට්‍රීට් ඕගනයිස් කරන කට්ටිය අනිවාර්යයෙන් මේක ඔලුවට ගන්න ඕනේ. අරගෙන ඒගොල්ල බලන්න ඕනේ කාර්ක ස්වභාව තමයි සංඝයා නියෝජනය කරන්නේ. ඉතින් අරුණ මහත්තයා කතා කරපු විදිහට අද තමයි අපිට සංඝයාගේ පූර්ණ ආශිර්වාද ලැබිච්ච එකම දවසට. මෙතෙක් වෙනකන් ඒවා පස් දෙන පස් හතර දිවේ. සංඝයා වහන්සේලාගේ අදහස් වගේක් තියෙනවා. ඒගොල්ල මේ පැත්තට හෙලි කරන්න යන්නේ මොකද මේක අනවශ්‍ය ප්‍රශ්නයක් මේ භාවනා මධ්‍යස්ථානයක් හදලා මේ අරගෙන තියෙන්නේ. සංඝයාගේ පැත්තෙන් බැලුවොත්. ඊට පස්සේ භාවනා කරන පැත්තෙන් බැලුවොත් මෙච්චර රටට අවශ්‍ය වෙලා තියෙනවා. මෙච්චර මේක හොඳට යන්න පුළුවන් බව වෙනවා. ඇයි ඉක්මනට යන්නේ නැත්තේ? ඔන්න ඔය දෙක අතර මැද සමතුලිත කරනකොට කාර්ක සභාවට සිද්ධ වෙනවා මේ රේන්ස්ලා නුවල්ලාගෙන ගානට වැඩ කරගෙන යන්නේ. ඉතින් ඒක මම දන්නේ මේ මෙතනින් ඔක්කොට වැඩි ලස්සන චිත්‍ර පේන්නේ මට. මොකද හැමදේම කරගෙන යන නිසා. නමුත් මට පේනවා කිසිම දෙනක අපිට මේ වෙනකන් මොනම ප්‍රශ්නයක්වත් ආවේ නැහැ. එන හැම ප්‍රශ්නකින්ම ඒකට හරියන උත්තරයක් අතේ දුර තියෙන හුඟා දුර යන්න ඕනේ. ඊට පස්සේ මම කරන්නේ ඔය පස්ගොල්ලට දාන එක. යම් තැනක මම දැකලා තියෙනවා සංඝයාගේ ආශිර්වාද ඇතුව දායක සභාවත් ඇතුව අපි පුංචි කැපකාර මණ්ඩලයක් ඉන්නේ ඒ ටිකත් ඇතුව දායකයොත් ඇතුව භාවනා කරන ටිකත් එක්ක ගියොත් එතන බුදුහාමුදුරු තරමනම ශක්තියක් තියෙනවා එච්චරයි මම කියන්නේ අපිට මේ අපේ පද්ධතිය අංග සම්පූර්ණයි පිටින් මොනම දෙයක්වත් ඕනේ අපට හැබැයි මේ පස් දෙනා තේරුම් අරගන්න ඕනේ මේ ළඟදිම පවුල ටික ජීච්චි ගැටිස්සි දඟලනවා වැඩි ඒක හොඳයි මොකද පවුල කොල්ලෝ කෙල්ලෙක් නැතුව හිටව පවුලට කෙල්ලෙක් හම් වෙලා දැන්. ඒ ඒකේ ලස්සනයි හැඩයි ඔක්කොම තියෙනවා. නමුත් අනික් කට්ටිය බග බලා ගන්න ඕනේ කොල්ලා එන හැටි හරන කෙල්ල ගෙට ගන්න එකයි තියෙන්නේ. ඉතින් අපි ඒකටයි යෝනීති දාන්න වෙන මොනකටත් නෙවෙයි. නමුත් දැන් එන්නේ එන්නේ එන්නේ දායක සභාව ටික ටික ටික ටික මේක තේරුම් ගන්නමින් ඉන්නවා. ඒ දායක සභාවෙන් රංජිත් මහත්තයයි අපේ දුලිප් මහත්තයයි වෙනමම කාර්යභාරයක් තිබුණා මේ ඔක්කොම කරන අතර මේ ගොඩනැගිල්ල පිළිබඳව වග වෙන එක. මොකද මේ ලෝච මහත්තයා අපිට සාක්ෂි වෙයි. මේ ගොඩනැගිල්ලක් කරනකොට අපිට රුපියල් රුපියල්ට ගණන් පෙන්න පෙන්න කරන්න බෑ. මේක යන්නේ ලෝච මහත්තයා විසින් අපිට සපේන ලද කොන්ටිජි සර්වේ ඇවිල්ලා මේ කපරාට කරෝ බිත්තිය බල්ලයි ගන්න කියන්නේ. ඊට පස්සේ මේ දිනට සිද්ධ වෙනවා කොන්ට්‍රැක්ටර් කියන්නේ ඔයා කොච්චර කඩ කඩ හැදුවත් බෑ ගෙවන්නේ මේකට විතරයි. ෆයිනල් ප්‍රොඩක්ට් එක. ඊට පස්සේ ඒව ඔක්කොම නැෂනල් ලෙවල් එකට රජයේ පවතින ගානට ගෙවනවද නැද්ද කියලා අපිට ලෝජි මහත්තයා බල්ලා කියනවා. ඊට පස්සේ අපි ගෙවන්නේ සර්ටිෆයිඩ් බිල් එකක් විතරයි. ඒක නොවුනනම් මේ අද යන වේගයක් අදාකවත් ගන්න බෑ. මොකද ඔයගොල්ලෝ දන්නවා ඇති අරුණ දන්නවා ඇති අපේ Nissan වන්නේ හැම කුටියක්ම අලුත් කරා මේ පහුගිය දවස්වල. ඒ එක වැඩක් කරන්න ගියාම කොච්චර පටලවා ගන්නවද කියලා. එක කුටියක් කරන්න ගියාම එක වැසිකිළියක් හදන්න ගියාම අපි බාස්ලා කී දෙනෙක් මාරු කරනවා. කොච්චර විනාශකම් කරනවද? ඔ මේකෙදි ටෙන්ඩර් ප්‍රතිපාටියක් තියෙනවා. අපි මහා කණුවක් විදියට ලෝචමන්ත පෙන්වන්නෙත් නැහැ වැඩි කාටවත්. බනින්න ඕනකොට බයිනෝ හැබැයි සභාවට ගෙනලා කියනවා ලෝචමන්ත තමයි දේරම කෙරුවේ කියලා. ඒ බැනුම් අහන ටික විතරයි ලෝචකින් කෙරෙන්නේ. දුලිප්නුත් ඒ වගේ. එන්නේ නැහැ කවදාවත් කාර්ක සභාවට. ඒක කියන්නේ කලාතුරකින් ඇවිල්ලා තියෙනවා. ඒ මොකද හේතුව ඇවිල්ලා මේ දෙන ප්‍රශ්න වලට උත්තර දීගෙන යන්න බෑ. ඉතින් මට සිද්ධ වුණා මුලින් මුලින් කියන්නේ අපි මේ accounts ටික හදා ගන්නකම් යන් බෑ බෑ බෑ accounts හදනකම් කොහෙද දැන් හුඟක් පීඩම් වෙන වෙලාවක් අපිට රුපියල් දෙකට ගණන් ඉල්ලනවා. ඉතින් ඒ වෙලාවට මල්ලෙන් වහගෙන අර එහෙම කරලා තමයි ගියේ. දැන් ඕන්න මේ වෙනකොට මම දන්නවා කවුරුත් පිළිගන්නවා අපි අරගෙන තියෙන ස්පීඩ් එක. අපි අරගෙන තියෙන මේ ගැම්ම රජයකටවත් ගන්න බෑ. ඉතින් ඒක නිසා මෙන්න මේ පස් දෙනා පස් දෙනා අඳුරනවා නම් අපේ මහා සංඝරත්නය ඉන්න ඕනේ. ඒගොල්ලෝ හැඟීමක් ඇති කර ගන්න ඕනේ මේ රිට්‍රීට් කරන්න දවස් 10කට එන කෙනෙක් කැලියක් දැකලා නැහැ. ආපු ගමන් මේකට ආවට පස්සේ සංඝයා ඒදුගොල්ල අතර සම්බන්ධ. එතකොට අපේ කැපකාර මණ්ඩලේ බලන්න ඒගොල්ලෝ සංඝයාග උපස්ථාන කර කර හිටියේ. දැන් සංඝයාග උපස්ථාන කියලා එක්කෙනෙක්වත් නැහැ. කවුරක්වත් නැහැ. ඔක්කොම බලන්නේ මෙතන විතරයි. සංඝයා සංඝයාගේ කටයුතු කරගන්නවා. මේ වෙනකොට මයිලඟ තියෙන දුර්ලභකමක් මේ බඩු උපකරණ වලට කැමති. පුරෝලා තියෙන්නේ මෙතන මම දන්නේ මේ අලුතෙන් පැවිදිච්ච කීප දෙනෙක් ඉන්නවා බුද්ධුම දක්ෂයි. හරි බයයි හරි තකයි එළියට එන්න. නමුත් පහුගිය ටිකේ අපි ඒක දැක්කා. ඒ සංඝයා තමන්ගේ කටයුතු කරගෙන උඩ තමයිලාට දොස් කියනවා කාර්ක සභාවට. සංඝයාට උපස්ථාන කරන්න කවුරක්වත් නැහැ. දානශාලාවේක මාම කෙනෙක් විතරක් ඉන්නවා. අනිත ඔක්කොම මේ වැඩ කරගෙන යනවා. ඉතින් ඒක නිසා අපි ඉස්සරහට බලන්න ඕන තවත් self sufficient වෙන්න. අපි කරලා තියෙන ගොඩක් වෙලාට සංඝයා පැත්තෙන් උදාහරණයක් විදිහට කියනවා නම් පැවිදෙන් ඉන්න අයට වත් පිළිවෙත් බාර දීලා තියෙනවා. අපි ඉස්සර කෙරුවේ පැවිදෙන් ඉන්න අයට 100ක් නිදහස දෙන එක දැන් එහෙම කරන්නේ නැහැ. හැම කෙනෙක්ම පැයක් වැඩ කරන්න ඕන. මම හිතන්නේ බෑ අසාධාරණයි කියලා. ඒ වගේම රිට්‍රීට් වලට එන අයටත් අපි ඇත්තටම මේ වෙනකොට හොඳට සහයෝගය දීලා තිනවා. අපි කට්ටියට එක්ස්පෝස් කරන්න ඕනේ මෙතන අපි කරන්නේ මොන වගේ වැඩක්ද? ඒගොල්ලෝ මේ සක්මන් මළුවක්ව සුද්ධ කරගන්නේ සමහරලාට. ඒගොල්ලෝ ඉව්ව බොහොම පහසුවට කරගන්න ඕනේ. වැලි ටිකක් ගිහිලා දාගෙන තනකොළ ටිකක් ගලවගෙන ඒ ටික ඒක මොකද්ද කියන්නේ ලස්සනට සුද්ධ කරලා තියාගෙන ඉන්න එක. මම ඒගොල්ලන්ට කියන්නේ මම කියන රිට්‍රීට් ඕගනයිසර්ස්ලාට ඉතින් ඊ ඊෂාවිල්ලා අඬනවා අනේ ස්වාමීන් වහන්සේ ලොකු සර් ඇවිල්ලා පන්ති භාර ගුරුවරයාට බයිනවා ළමයි කරන තේරම් බැරි දොට පන්ති භාර ගුරුවරයා තමයි බණු ගන්න. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේ අපට බර දාන කරා මේකටත් වැඩිය දාන්න වෙයි. ඒක නම් මට ෂුවර්. දැන් මේක මේක හදාගත්තට පස්සේ පූර්ණ නඩත්තුව සක්මන් වල ඔක්කොම නඩත්තු අපි බාර දෙනවා. මම දන්නවා හොඳට මේකට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද ඩිලා කිව්වා කෝ-ඕගනයිසර්ස්ලා තන ඕගනයිසර්ස්ලා වෙනවා. අලුතෙන් අපිට කට්ටිය ඕනේ. එන්න වොලන්ටියර් මේකට අපි සෙනග ඕනේ ලාක බාර ගන්නවා. මේ ඔක්කොම ලැහැත්ති කරගෙන ගියාට පස්සේ මේ ඔක්කොම එකතු වෙලා දැන් කෙල්ලේ කඩු වුණාට පස්සේ පවුලේ අර පිරිමි ප්‍රධාන ගතියක් තියෙනවානේ. එතකොටත් ඒක නිකන් මේල් ඩොමිනන්ස් ගතිය තිබුණානේ. දැන් ඒක නැති කරන එක මම කියන්නේ භාවනා කරන යෝග අවචරයන්ට හෝ යෝගිනීන්ට කියන්නේ කියලා. නමුත් රිට්‍රීට් ඕගනයිසර්ස්ලා බැලන්ස් කරන්න. එහෙම බැලන්ස් කරන්න ගියොත් මම හිතනවා අපි පුදුම ලස්සන ආදර්ශයක් ඇති කරා ඉස්සරහට. අද වෙනකොට මට ගොඩාක් ඊමේල් වල තිබුණා හුඟව දෙනෙක් එන්න බැරි මේ ගැන මොකද්ද ස්තුති ප්‍රකාශ කරලා. ඉතින් ඒක නිසා මේ මෙතන ඉන්න තියෙන මූණු ටික ඔක්කොම වගකීම් සහිත කට්ටිය. ඒ කට්ටිය හැම කෙනාම බලන්න ඉස්සරහට කරන්න තියෙන වැඩවලදී අපිට මේ අරගෙන ගිය වැඩ හරහා ලොකු මොකද්ද කියන්නේ. ආදාසයක් ගන්න ඉස්සරහට මේ ගැම්ම ගෙනියන්න ඕනේ. ඉතින් ඒක නිසා ගිය සභාවේදී සභාපතිතුමා පොරොන්දුවක් දුන්නා. මේ ගොඩනැගිල්ල හදලා ඉවරනකොට අපි නැවත සභාවාරයක් හැඳවනවා. මහ සභාවක් හැඳවලා අපි විවස්ථා වෙනස් කරනවා. මොකටද වෙනස් කරන්නේ? අපි මේ යටතේ සහකාය ස්ථාන ඇති කරන්න. අපිට දැන් සාමාන්‍ය ව්‍යවස්ථාවේ ප්‍රොවිෂන්ස් තියෙනවා. නමුත් ඒක සුද්ධ පවිත්‍ර කරලා ඒක බලනකොට දැක්ක ව්‍යවස්ථාවේ යම් යම් ඔය ටයිප් මිස්ටේක් වගේ වෙනස්කම් තියෙනවා. ඒක හදාගෙන යනවා. ඒ අනුව තමයි ඔය කඩුවෙල ස්ථානයේ අහම්බෙන් වගේ ඒගොල්ලන්ට ලොකු උමනාවක් තිබුණා පිළිගන්නන්න. ඇත්තට මට යන්නවත් වෙලාවක් උනේ නැහැ. පස්සේ මේ කට්ටිය එකතු වෙලා ඒක පිළියරන් තියෙනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි සහ සිංහල සතියන්ත වැඩපිළිවෙළවල් එතන කරගෙන යන්න. ඉතින් ගියපාර අපි මම ගියා ඇලන් මැදිනාරාමෙට යනකොට අපි චන්ද්‍රරතන හාමුදුරුවන්ට ගහන්න ගියා. ඉතින් හාමුදුරුවෝ ගියාට පස්සේ ඔක්කොමලා සතුටු වුණා. දැන් ඔබ වහන්සේ නැත්තම් අඩු ගාණයක පරිවර්තනයක් කරගන්න ඒ වෙනුවට කියන්න තව හාමුදුරු කෙනෙක් ඉන්නවයි කියලා. මේ පොඩි සෙල්ලම් ටිකක් නෙමෙයි මේක ඇතුලේ හොඳ සෙල්ලම්කාරයෝ ඉන්නවා. එන්නේ නැහැ. ඒකට තන්නේ කර වැඩිකාරෝ ඕගොල්ල ඒගොල්ලෝ ගිහිල්ලා වැඳලා යාපු වෙලා ඒගොල්ලෝ එළියට ගන්න ඕනේ හරියට නිකන් දොරට වඩනවා වගේ. ඉතින් චන්ද්‍රරතන ස්වාමීන් ගියාට පස්සේ හැම කෙනාටම තේරුණා කර හැකි. හැබැයි ඒක බොහොම හිමීට ඉදිරිපත් කිරීම කරන්න කියලා රංජත් මහත්තයා හැමකට කතා කරලා කිව්වා සංසෝ හදිසි වෙන්න එපා ඔකට. එක එක නා එක එක නා ඉදිරිපත් කරලා හිමීට කරගෙන යන්න කියලා. ඉතින් ඒ නිසා ඒකාංශයක් තමයි මේ සතියන්තොල මම පිට ගියාට පස්සේ කරන භාවනාවලදී අපිටම කියලා ස්ථානයක් හදාගෙන කරගෙන යන්න. ඒක ඇත්තටම අපි මේට මාස තුනකට ඉස්සෙල්ලා ක්‍රියාත්මක කරා. දැන් දම්රිවි කරපේ කරන්නේ. අපි කොරළ වැල්ලේ කරා ඒක නතර කරා. අමිතිරිගල කරා ඒක නතර කරා. නතර කරලා දැන් අපි ස්ථාන දෙකකට සීමා කරලා තියෙනවා. ඒ දෙකට මම දැනුම් දීලා තියෙනවා ඉස්සරහට අපි ඔය කඩුවෙල ස්ථානේ හදාගත්තොත් ඒක කරනවා. ඒ වගේම පහුගිටිකේම උත්සාහ කරලා උත්සාහ කරලා අපිට හොඳ අන්තර්ජාල සම්බන්ධතාවක් ඇති කරන්න ගිහිල්ලා දැන් අපිට මට මතකයි තාරා ලීලා ඇරියා කියන ගාණක් ඉල්ලන්න ඉල්ලන ගාණක් කියන්න මේක හදලා දෙන්නේ කියලා. ඉතින් ඒගොල්ල කවදාකවත් මුළු නම් වශයෙන් කරන ඩයලොග් එකම හිතුවේ නෑ මේ වගේ වැඩක් යනවායි කියලා. ඒගොල්ල තලකාවක් බැලුවේ නෑ. දැන් මේ ළඟදී ඩිරෙක්ටර් කෙනෙක් දැනගෙන යා කියලා තියෙනවා අපිට මොකක්ද ඒ link එකට කියන්නේ? අපිට දෙන්න හදනවා කියන link එක ස්පෙસિෆික් link එකක් අපිට දෙන්න හදනවා ඩයලොග් එකේ මෙච්චර ඩේටාබේස් එකක් අපිට කරන්න පුළුවන්. ඉතින් ඒකෝට අපි මෙතන මේ ගොඩනැගිල්ල හදුවර භාෂ්‍ය අර පැත්තට යනවා මේ භවනා ශාලාව. ඒතකොට මෙතන ඉඳලා අපිට කරන දේශනාවක් ධර්ම සාකච්ඡාවක් ඕන කෙනෙකුට අඩු ගානේ one way ගන්න පුළුවන්. දැන්ටත් මික්සෙල් ආරක වැඩ කරනවා. ඒතකොට මේ ජාත්‍යන්තරව ඉන්න කට්ටිය පිළියරන් තියෙනවා. මට දැන් වයස අවුරුදු 63යි හිටන් ද වෙනකොට 64ක් වෙනවා. ඉතින් යන්න බෑනේ ඉතින්. ඉතින් ඒකෝට කරන්න තියෙන්නේ ඒ අන්තර්ජාල සම්බන්ධතා හරහා තමයි මේක කරන්න වෙන්නේ. ඒතර කඩුවෙලේ ස්ථානයේ ඒ අතින් බලනකොට අපි හොඳට කොළඹට කිට්ටු නිසා ඒ වගේ සම්බන්ධතා ඇති කරගන්න උත්සාහ කරනවා. අනිත් එක පොත් ලියවිල්ල. ඒ වගේම තාරගේ තමයි ලොකු උමනාවක් තියුනේ අපේ තියෙන මේ CD දැන් තියෙන තාක්ෂණي දන්නේ නැති අයට ඉන්ටර්නෙට් නැති අයට ඒක බෙදලා දෙන එක. ඒකත් කෙරීගෙන යනවා. ඉතින් ඒකට බහන්නකාරක චර්චුරු ගන්නවා. අතන account එකක් තියෙනවා මෙතන account එකක් තියෙනවා. එතකොට මට කරගන්න බෑ කියලා භාණ්ඩාකාරී කියලා කියන දාන්න විතරයි කැමති සල්ලි ගන්න නම් තාමත්ම අමාරුයි. ඔව්. ඉතින් ඒක ලෙවල් එන්නෙත් නැගෙන්නන්නත් අමාරුයි. ඉතින් මොකද අපි ලොකු බජට් එකක් නඩත්තු කරන්න වෙනවා. මේ කටයුතු නිසා හැබැයි ඔක්කොගෙම කැපැසිටි එක තියෙනවා. ඉතින් ඉතරහට කරගෙන යනකොට මං කියන්නේ එකම දේ සංඝයා වහන්සේලාත් එක්ක යෝගාවචරයෙන් සම්බන්ධතාවය හොඳට අන්තර් සම්බන්ධතාවය යන්න ඕනේ. ආරෝස්ලත් එක්ක නැත්නම් රිට්‍රීට් ඕගනයිසර්ස්ලත් එක්ක කාර්ක සභාවේ සම්බන්ධතාවය යන්න ඕනේ. ඒ සම්බන්ධතාවය යන ගමන් අපිට B ටීම්ස් හදන්න වෙනවා හැම එකටම. එතකොට මට පුද්ගලිකව එක එකනත් හම්බෙලා කතා කරන්න වෙන වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඊෂා ගියපාර රිට්‍රීට් එකේ මගේ සහෝදරයාගේ 6 දිනකින් 5 දිනක් ගෙන්නවා රිට්‍රීට් එකට. නිසා ඕගොල්ලෝ හිතන්න එපා මම මේ පුරුෂ ප්‍රධාන වැඩ කරන කෙනෙක් කියලා අපේ පවුලේ වැඩියෙන් ඉන්නේ කෙල්ලෝ. හැබැයි මම දන්න උන් තලලා තියාගෙන ඉන්න හැටි විතරක් මම දන්න. ඕගොල්ලෝ ගැනත් ඒ ගැන 100 100ක් මම පොරොන්දු වෙන්න. අම්බරලා තලලා වැඩ ගන්න හැටි මම දන්නවා. ඉතින් ඒක නැතුව වෙන ක්‍රමයක් නැහැ. ඒ ඕගොල්ලොත් එක තියෙන තරහක් නෙවෙයි. එතකොට ඒකට මම කියනවා නායකත්වය කියලා. ඒ ඕන වෙලාවට මම දන්න පිරිමියක් දන්නවා අරුණ මට බැනලා ලියුම්පු වෙලාවල් තියෙනවා ඊමේල් එකලා තියෙනවා. නමුත් දැන් හැප්පෙනවනේ හැප්පෙලා දැන් දන්නවා. ඒ නිසා කාන්ත පක්ෂයට ගොඩාක් එනවා වගකීම්. ඒකෙදි මම බර දෙන්නේ රිට්‍රීට් ඕගනයිසර්ස්ලට. ඒ නිසා මම කියනවා ඩිලාට මම කියනවා තාරට හැම වෙලාවෙම මේ හැකියාවන් තියෙන කට්ටිය මේ රිට්‍රීට් සිය විතරක් හිතන්න එපා. අපේ රිට්‍රීට් ඕගනයිසර්ලා විතරක් හිතන්න එපා. නුවර වෙනමම ටීම් එකක් ඉන්නවා. ලංකා විපස්සනා යටියන්තොට ඒ තැන්වල ඉන්නෝ පිරිස්. මම සම්බන්ධ කරලා දෙන සම්බන්ධ කරාට පස්සේ ඒගොල්ලෝ හඳුන්වලා දෙන්න අපේ අන්තර් සම්බන්ධතාවලට ඒගොල්ලෝ මේවට ගෙන්නලා ගත්තට පස්සේ ඒක නිකන් තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඉතින් ඊට අමතරව අපේ අදහසක් තියෙන එක තාම කැලේ කට්ටියන් අවසර ලැබිලා නැහැ. මේ ශාලා වෙනුවට තනි තට්ටුවේ භවනා ශාලාවක් අමු කැලේ මැද හයි කරන්න මෙතන එහා පැත්තේ. එතකොට මේක නේවාසිකාගාරයක් විතරක් බවට පත් වෙනවා. ඒකට කැලේ මේ රැට උයන කට්ටියගෙන සද්ද වලින් බාධාවක් නැහැ. මෙතන ඉන්න වෙලා තියෙන්නේ රෑ 10 ඉඳලා උදේ 3-4 වෙනකම් විතරයි. පයින් යන දුර නමුත් ඒකට තාම ඇත්තටම අවසර ලැබිලා නැහැ. අවසර දුන්නොත් එහෙම අපිට එතකොට මේ භාවනා ශාලාව මේ කරදර වලින් තොරව කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් ලැබෙයි. නමුත් මට පේන්න තියෙනවා මේ භාවනා කරන අයගේ නම් ලොකු ආදර ගෞරව සම්ප්‍රයුක්ත තැලකිල්ලක් මට තියෙනවා. මම හොඳට දකිනවා සංඝයාගෙන් මට ලැබෙන සහයෝගය වැඩි වීමෙන් පවතිනවායි කියලා. මේක ඕගොල්ලන්ට දකින්න බෑ. ඒ කාර්ය සභාවට දකින්නත් බෑ. නමුත් මම දකිනවා මේ මොකද්ද මේ වෙලාවත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම හිමීට හිමීට බලාපොරොත්තු වෙනවා මේ පුළු පුළුවන් වෙලාවට ඒ ඇත්තොන්ගේ යොදවන්න. දැන් අපි ඇමරිකන් හාමුදුරුවෝ දානවා සිල් සමාදන් කරවන්න. ඉතින් එහෙම එහෙම පොඩි පොඩි වැඩවලට දාගෙන යනකොට මට සිද්ධ වෙන්නේ මේ මං වෙනුවට ඒ කරන වැඩ එක එකනට එක එකනට කරගෙන යන එක කරගෙන යන්නයි. එතකොට තමයි මට පුළුවන් වෙන්නේ ඔය ජාත්‍යන්තර සම්බන්ධතාවයේ ඉන්ටර්නෙට් තියෙන කනෙක්ෂන් එක පොත් ලියන ඒක ඒ වගේ වැඩ කරගෙන යන්න. ඒ නිසා මට නම් පේන්න තියෙන්නේ උපරිම සහයෝගයක් ලැබිලා තියෙනවා. ඒක නිසා ඉස්සරහා sky is the limit. කිලෝරක් නතු යන්න පුළුවන්. ඉතින් මම ඔయిత වැඩිය මොනවක් කියන්න බලාපොරොත්තු වෙන්නේ මං කැමති මගේ කතාවෙන් විනාඩි 4-5ට ඉවර කරන්න ඕනේ. එනකොට ගම්පලේ ඇවිල්ලා ඉනවා අපේ මේ කවුද රෝහණ කුමාර මහත්තයා. මං කැමති පොඩ්ඩක් මේ මහත්තයාගේ කතාව අහන්න මෙයා නොසීලන්තේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මේ කොනේ ඉන්න මිනිසුන්ට ඒ කොනේ රිට්‍රීට් ඕගනයිස් කරන කෙනෙක් මිනිස්සෙක් විදිහට අපිට නවසීලන්ත වෙනින් වචන සුවල්පයක් ඒ වගේ හැම හොඳ භාවනාකාරයෙක් නෙවෙයි රෙකෝඩ් කරන එක විතරයි කරන්නේ. ඒ වුණාට මං ඉල්ලා හිටනවා සංවිධායක ඔයාගේ ඔයත් නෙවෙයි සංවිධානය කරන්නේ ඔයාගේ නෝනා. ඒ වුණාට මං කැමති ගම්පල මේ රෝහණ කුමාර මෙයා මේ අපේ මෙහෙන් ඩෙන්ටල් ඩෙන්ටිස් කෙනෙක් විදියට ගිහිල්ලා දැන් එහෙ ඉන්න ප්ලාස්ටික් සර්ජරි කරන කෙනෙක් පරිස්සම් වෙලා ඉන්න. ඕගලන්ට මූණ ලස්සන කරගන්න ඕනේ නම් ගාණක් දුන්නොත් කරලා දෙයි. හොඳයි. දෙවන් සර්ණයි ස්වාමීන් මට ඉස්සෙල්ලම මතක් වුණා ස්වාමීන් වහන්සේ පළවෙනි දවසේ මේ අපි ඉන්න පැත්තට වැඩම කරපු දවස ධම්මා වාස ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දෙන්නම ඇවිල්ලා මේ පොඩි රිට්‍රීට් එකක් අපි තිබ්බේ ඉස්සෙල්ලම ඊට පස්සේ එහෙත් අපි සෑහෙන දවසක් රිට්‍රීට් තිබුණා මං හිතන්නේ පිටිත් පහක් විතර හන්දනේ මට මතකත් නෑ කාලා හරි කියලා. අපි ස්වාමීන් වහන්සේ ගෙන්න ගන්න බලනවා හැම අවුරුද්දෙම නමුත් ස්වාමීන් වහන්සේට මම හිතන්නේ අවසර හම්බෙන්නේ නෑ මෙහෙන් කියන කාර්යභාරයේ හින්දා අපිට අවුරුද්දක් අර අවුරුද්දක් එනවා. ඒකට ඊටාම මේ අපි ඒකට හුඟක් සන්තෝෂයි හම්බුනේ ඒ දෙන එකට. දැන් මම මෙතෙන්ට ආවේ ගුඩ කාලයකට පස්සේ හම්බුනේ මං 80 මම කුට්ටක් ලිපිතාලේ වැඩ කරන කාලේ 87 අවුරුද්දේ ආවා මෙතෙන් මේ මේ මේ ස්ථානෙට ආවා දැන් මට හිතා ගන්නත් බැහැ කොහොමද වෙනස කියන්නේ පාරක් ඇරදුනා මට මේ තැන හොයා ගන්නත් බැරුණා ඇත්තටම කියනකොට මට හිතා ගන්න බැහැ මං ඔක්කොම මෙතන මේ කටයුතු කරන කට්ටියට ස්තුතියන්ත වෙනවා මේ තරමට මේ මේ ස්ථානේ දිනු කරලා මම දැනගෙන හිටියෙත් නෑ 100ක් මේ භාවනා වැඩසටහනකට තිබුණා කියලා මම ඒකත් දැනගත්තේ මට ඊමේල් එක ආවට පස්සේ මම හිතුවා අද කොහොම හරි කරලා ඒකටත් එන්නම් කියලා බොහොම පිං ස්වාමීන් වහන්සේ බොහොම පිං මේ මෙතන උදව් කරන සේරම කට්ටියට මේ වගේ ಗುಣ ಗುಣකරුක වැඩක් සිදු කිරීම ගැන. ඒ වගේම